ධර්මානුශාසනාව බුද්ධ වර්ෂ 2564 වන ජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජාතික ගුවන් විදුලිය විසිරුවා හරින වෙසක් ධර්මදේශනා මාලාවේ දෙවන ධර්මානුශාසනාව දේශිකයන් වහන්සේ කොළඹ 7 බෞද්ධාලෝක මාවත සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ජාතික පිච්චමල් පූජාවේ නිර්මාතෘ සහ ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍යපාද කොටකොළ අමරකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ තුල්ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නායකත්ව ලක්ෂණ පිළිබඳව අද වෙසක් ධර්මානුශාසනාවෙහි මාතෘකාව ගරු ස්වාමින්ද්‍රයන් වහන්සේ යොදා ගනු ලබනවා. සදහැවතුනි ධර්මානුශාසන ශ්‍රවණය කිරීමට ප්‍රථමයෙන් අපි පන්සිල් සමාදන් වන්නට සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ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 අයං භදන්තා ධම්මස්සව පවතින්නේ අසිරිමත් තෙමඟුලක් විසක් තුන් පොහෝ දවසක් වෙනදාපි විසක් පොය නිමිති කරගෙන අතිවිශාල ලෙස අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය පුණ්‍ය කටයුතු වල යෙදෙන බව පින්නතුන් දන්නවා. නමුත් මෙවර අපි සියලු දෙනාටම යෙදී තිබෙනවා වසංගත රෝගයකින් ආරක්ෂාව සලස්වා ගැනීම පිණිස නිවසටම වෙලා තුනුරුවන්ගේ ගුණය මෙනෙහි කරමින් ඒ වත් පිළිවෙත්වල නිරත වන්නට. අද අපේ ධර්ම දේශනාවේ මාතෘකාව බුදුරජාණන් වහන්සේගේ නායකත්වය. උන්වහන්සේ මේ නායකත්වයේ සඳහා අදිෂ්ඨාන කළේ ෂණිකව නෙමෙයි. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්ම මේ තනතුර සඳහා මේ නායකත්වයේ සඳහා අදිෂ්ඨාන කළා වැඩ කළා. ඒ වැඩ අපි හඳුන්වන්නේ පාරමී පිරුවක් කියන එකයි. දසපාරමී අවසානයේදී උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ මහා දෙව් පිරිසක් සමග මහේසාක්‍ය දෙවියන් අතර මහේසාක්‍ය දෙවි කෙනෙක් හැටියට මාංශී තුසිත දිව්‍ය ලෝකයේහි සැප විඳින කාලේ එහෙම ඉන්නකොට තමයි උන්වහන්සේට ආරාධනා කළා කියලා කියන්නේ සහම්පති මහා බ්‍රහ්මයා නිදුකානන් වහන්සේ දැන් මිනිස්්‍ය ලෝකයේහි උපදින්නට වෙලාව හරි කියලා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරලා බලනවා විමසා බලනවා සැබවින්ම දැන් ඒකට කාලයද කියලා. කාලය, දීපය, දේශය, කුලය, මව ආදී වශයෙන් කාරණා පහක් විමසා බැලුවා කියලා අපි බුද්ධ චරිතයෙන් ඉගෙනගෙන තියෙනවා. මොකද ලොකු වැඩක් තමයි බාර ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මානව සංහතියටම නිවැරදි නායකත්වයක්. ඒක තමයි බාර ගන්න තියෙන්නේ. එතකොට එවැනි දෙයක් බාර ගන්නට නම් ලොකු වගකීමකින් ඕන ඒක බාර ගන්න. එතකොට බෝසතාණන් වහන්සේ අර කියන විදිහේ පස් මහ බැලුම් බලලා තීරණය කරනවා සුද්ධෝදන රාජමාලිගාවේ කිඹුල්වත්පුර නුවර මහා මායා දේවියගේ කුසෙහි උපදින්නට ඕන සත්වගත සෙත් පිණිස Thank you. ඒ ආකාරයට තමයි එදා ලුම්බිනි සල්ලුවේදී උන්වහන්සේ මෙලොව එළිය දකින්නේ උන්වහන්සේගේ උත්පත්තිය සිදු වුණු වෙලාවේදී විවිධ වූ ප්‍රාතිහාරයන් සිදු වී තිබෙන බව අපේ පින්වතුන් දන්නවා මොකද මේ සම්ප්‍රාප්ත උනේ අසාමාන්‍ය කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අසාමාන්‍ය කෙනෙක්. අසාමාන්‍ය කෙනෙක් අසාමාන්‍ය වැඩකටයි පැමිණිලා ඉන්නේ. අසාමාන්‍ය කෙනෙක් අසාමාන්‍ය වැඩකට. ඒ නිසා මහ පොළොව සලිත වීම වැනි විශේෂ දේ සිදුවීම පුදුමේට කාරණයක් නොවේ. එතකොට බෝසතාණන් වහන්සේගේ මනුලොව සම්ප්‍රාප්තිය සිදුවන්නේ සියලුම ලෝවැස්සන්ගේ යහපත පිණිස. තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා මනුෂ්‍ය ලෝකයට පැමිණියත් කිඹුල්වත් පුර නුවරට පැමිණියත් උන්වහන්සේගේ සේවයේ සීමාව සත් වග වෙනුවෙන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දක්වා ඒ සේවය අදාළයි සතර අපාය දක්වා මේ සේවය අදාළයි. එමනම් ඒ සියලු ස්ථානවලට අමිල මෙහෙවරක් කිරීම පිණිස ආයුතු හොඳම තැන මිනිස් ලෝකේ. ඔබත් මාත් මේ මිනිස් ලෝකෙම තමයි ඉන්නේ. හැබැයි අපි කවුරුවත් හිතන්නේ නැහැ අපිට විශාල මෙහෙවරක් තියෙනවා කියලා දැනෙන්නෙත් නැහැ. පෙනෙන්නෙත් නැහැ. හිතන්නෙත් නැහැ. එහෙනම් මුළු ශක්වලටම සේවය කිරීමට උපකාර කිරීමට පැමිණිය යුතු හොඳම තැනට තමයි පැමිණියේ ඒ තමයි මිනිස් ලෝකය මිනිස් ලෝකේ. එතකොට මා සඳහන් කළා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දක්වා සතර අපාය දක්වා මිනිස් ලෝකය ඇතුළු මේ හැම තැනටම මේ සේවය ආදාළයි කියලා. කොහොමද ආදාළ වෙන්නේ? ආදාළ වෙන්නේ පින්වතුනේ ඒ සෑම සත්වයකු තුලම ප්‍රධාන මූල ධර්ම දෙකක් තියෙනවා. දිව්‍ය ලෝක වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝක වෙන්න පුළුවන්, සතර අපාය වෙන්න පුළුවන්, මනුෂ්‍ය ලෝක වෙන්න පුළුවන්. ප්‍රධාන මූල ධර්ම දෙකක් තියෙනවා. අඩු වැඩි වශයෙන්. ඒ තමයි එකක් තණ්හාව යනුවෙන් හඳුන්වන සිතුවිලි අච්චාරුව තණ්හාව යනුවෙන් හඳුන්වන සිතුවිලි අච්චාරුව ඊළඟ එක තමයි අවිද්‍යාව නම් වූ සිතුවිලි අච්චාරුව අච්චාරු දාපුවම ඕන දෙයක් කල් තියාගන්න පුළුවන්නේ අච්චාරුවක් තුල විවිධ දේ එකතු වෙලා තියෙනවා ඒ ඔක්කොම එකතු වෙලා එකතු වෙලා තමයි ඒ ගුණය, ඒ බලය අච්චාරුවට ලැබිලා තියෙන්නේ. ඔකේ මිරිස් කෑලි තියෙනවා, ලෝණු ගෙඩි තියෙනවා, රාබු කෑලි තියෙනවා, මේ ආදී බොහෝ දේ තියෙනවා, විනාකිල් තියෙනවා. ඒ වගේ බොහෝ දේ. එතකොට තෘෂ්ණාව ඒ වගේ අච්චාරුවක් වැටිලා තියෙනවා බොහෝ දේවල් එක එකතු වෙලා. අවිද්‍යාව තුල බලවත් අච්චාරුවක් තියෙනවා බොහෝ දේවල් එකතු වෙලා. හැබැයි ප්‍රධාන ලේබල් එක තමයි අවිද්‍යාව. ප්‍රධාන ලේබල් එක තමයි තණ්හාව. එතකොට මෙන්න මේ සිතුවිලි සංයුතියෙන් දෙක මේ සිතුවිලි සංයුතියෙන් දෙක නිසා සත්වයාට මහත් වූ ව්‍යසනයක් සිදු වෙනවාය කියන එක බුදවරු දන්නවා. ඒක නිසා මේ සිතුවිලි සංයුතින් අනුක්‍රමයෙන් ලිහිල් කිරීම බුරුල් කිරීම අඩු කිරීම පිනිස තමයි මේ බුද්ධ නායකත්වය ක්‍රියාත්මක වෙන්නේ. මේක වෙන කාටවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැමෝටම ලේසියෙන් කරන්න පුළුවන් වැඩේ තමයි සත්වයාගේ තණ්හාව වැඩි කිරීම අවිද්‍යාව වැඩි කිරීම එනම් සත්වයාගේ තණ්හාව අඩු කිරීම අවිද්‍යාව අඩු කිරීම කළ හැකි වන්නේ බුදුවරු වැනි උත්තමයින්ට. ඒක අඩු කරපුවම මොකද්ද වෙන්නේ? ඒක අඩු කරපුවම සසර ගමන කෙටි වෙනවා. එක එකක්. අනෙත් එක සසර උපදින්න තියෙන නරක තැන්වලට යෑම පාලනය වෙනවා. නරක තැන්වල ලැබුම් ගැනීමට ඇති හැකියාව මනසේ ඇති හැකියාව අඩු වෙනවා ඉහළ තැන්වල දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුෂ්‍ය ලෝකවල ලැබුම් ගැනීමේ හැකියාව ඇති වෙනවා සතර අපායේ දොරටු වැහෙනවා අරව අඩු කිරීම නිසා අවිද්‍යාවයි තණ්හාවයි අඩු කිරීම නිසා සතර අපායේ ගේට්ටු වැහෙනවා. එතකොට මෙන්න මේ කාරණය කළ හැකි වන්නේ බුදුවරුන්ටම පමණයි. එතකොට සසර සැරිසරන තුරු මනුෂ්‍ය ලෝකවලට සත්‍යය යැවීමත් සසර වසනතුරු දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවලට යැවීමත් බුදුරුන්ගේ ධර්මය තුලින් සිද්ධ වෙනවා. එක පැත්තක් සම්පූර්ණ බැහැනවා. ඒ තමයි නරක පැත්ත. නරක තිරිසන් പ്രേත අසුර. ඒ පැත්ත වැයෙනවා අනිත් පැත්තට ඉඳ විවෘත වෙනවා. හැබැයි ඥානවන්ත පුද්ගලයාට පුද්ගලයාගේ ඥාණය විවිධ ප්‍රමාණයෙන්නේ තියෙන්නේ පුද්ගලයාගේ ඥාණය විවිධ ප්‍රමාණයෙන් එතකොට ඒ විවිධ ප්‍රමාණයෙන් ඥාණය තියෙන නිසා ලෝතුරා බුදුවරු හඳුන්වා දෙන ඉහළම ඵලය ඉහළම ඵලය අත්පත් කර ගැනීමට හැම දිනාටම නොහැකි වන්නට පුළුවන්. ඉහෙළම ඵලය කියලා කිව්වේ චිත්ත විමුක්තිය. සිතෙන් සිත නිදහස් කිරීම. සිතෙන් සිත නිදහස් වන්නට නම් සිත තුල අච්චාරු වෙట్లా තියෙන අවිද්‍යාව සිත තුල අච්චාරවටලා තියෙන තණ්හාව ඒවායේ ප්‍රතිශතය වෙනස් වෙන්නට ඕන අඩු වෙන්නට ඕන ඒකට තමයි කරුණ කියන්නේ ඒක තමයි කරුණ කියන්නේ එතකොට ඒ தത്വයටපත් වීම ලේසි නෑ ඒක නිසා තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේලාගේ නායකත්වය එසේ මෙසේ නායකත්වයක් නොවේ. පෘථුවිය මත ජීවත් වෙන සියලුම දෙනා වෙනුවෙන් මහා ශාන්තියක් කිරීම පිණිසයි උන්වහන්සේලාගේ සපත් වීම. දිව්‍ය ලෝකවල ඉන්න සියලුම දෙනාට ශාන්තියක් කිරීමයි උන්වහන්සේලාගේ සපත් වීම අරමුණ. බ්‍රහ්ම ලෝක 16කම ඉන්න සීල දෙනාට සාන්තිය පිනිසයි උන්වහන්සේලාගේ සම්ප්‍රාප්තිය. ඒ තරමටම නොඋනත් සතර අපායේ ඉන්න අයටද එක්තරා ප්‍රමාණයක සාන්තියක්. සැලැස්වීමයි උන්වහන්සේලාගේ අරමුණ සුකෝ බුද්ධානං උප්පාදෝ බුදුවරුන්ගේ පැමිණීම ලෝකෙට සැපතක් විශ්වයට සැපතක් චක්‍රවාටයට සැපතක් සැප ලබන මග නොවරදින මග කියා දීමට හැකියාව තියෙනවා ඒක තමයි නායකත්වය ඒක තමයි නායකත්වය. ඊළඟට මනුෂ්‍ය ලෝකේ ඉන්න අයට මනුෂ්‍ය ලෝකය විජයග්‍රහණය කිරීම පිණිස අවශ්‍ය කරන පාඨමාලාව ව්‍යාපෘතිය ප්‍රතිපත්ති උන්වහන්සේලා පැහැදිලි කරලා දීලා තියෙනවා. මිනිස් ලෝකේ ඉන්න එක්කෙනා කොහොමද සැපසේ ජීවත් වෙන්නේ? මිනිස් ලෝකේ ඉන්න එක්කෙනා කොහොමද සැපසේ ජීවත් වෙන්නේ? සුඛකාමානි භූතානි. සත්ව ලෝකයේම සැප කැමති වෙනවා. සැප දෙන්න තමයි ලෞතර බුදුවරු පහළ වුණේ. පහළ වන්නේ. හැබැයි එය සඳහා අනුගමනය කරන පිළිවෙල ප්‍රතිපත්ති මාර්ගයක් කියා දීමයි. ප්‍රතිපත්ති මාර්ගය. මේක සමස්ත විශ්වය සඳහාම සාධන ලද ව්‍යාපෘති වார்த்தාවක් කිව්වට කමක් නැහැ. ධර්මය ධර්මය කියලා කියන්නේ එවැනි ව්‍යාපෘති වார்த்தාවක්. ඒ ව්‍යාපෘති වාර්තාව සම්පාදනය කරන්නේ ලෞතුරා බුදුවරු. ඉලක්කය සුඛෝ බුද්ධානං උප්පාදෝ. සැප පිනිස අවසාන ප්‍රතිඵලයේ සැප. අවසාන ප්‍රතිඵලයේ සැප. ගිහි සැප, පැවිදි සැප, සුගති සැප, බ්‍රහ්ම ලෝක සැප, නිවන් සැප. නිබ්බාණං පරමං සුඛං ඒක නිසා ලෞතර බුදු පියාණන් වහන්සේලාගේ නායකත්වය උන්වහන්සේලා හසුරුවනු ලබන්නේ සැප පිණිසමයි කාගේ සැප පිණිසද සමස්ත ලෝක ධාතුවේම සැප පිණිස ඉතින් එහෙම කෙනෙකුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන වෙලාවේදී ලුම්බිනි සල්ලුවේනේදී විවිධ ප්‍රාතිහාර්ය වුණා කියන එකේ කිසිදු ගැටලුවක් නැහැ. අසාමාන්‍ය කෙනෙක් අසාමාන්‍ය කාරණාවකටයි පැමිණෙන්නේ. දැන් නූතන සමාජ විද්‍යාඥයින් සාමාන්‍යයෙන් සඳහන් කරලා තියෙනවා නායකත්වයක තියෙන ලක්ෂණ. ඊට පෙර ආතෝ මම සඳහන් කරන්නට ඕන ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් අබ්දුල් කලාම් එතුමා විද්‍යාඥයෙක් ඒ වගේම එතුමා බෞද්ධයෙකුත් නොවේ. එතුමා සඳහන් කරනවා ඉතා ලස්සන කතන්දරයක්. දැන් අප මෙතෙක් වේලා සඳහන් කළේ බුදුවරුන්ගේ සම්ප්‍රාප්තිය සැප පිණිසයි කියලා. බුදුවරුන්ගේ සම්ප්‍රාප්තිය සැප පිණිසයි. අබ්දුල් කලාම් කියන ජනාධිපතිවරයා විද්‍යාඥයා මොකද කියන්නේ? එයා කියනවා කාට හරි කෙනෙකුට ලෝකෙට සැප බෙදන්න ඕන නම් ඒ පුද්ගලයා ලෝකේ තියෙන සියලුම රටවල් ලෝකේ තියෙන සියලුම රටවල් ඒකාබද්ධ වන පරිදි පාලමක් තැනිය යුතුය. පාලමක් හදන්න ඕන. <laughs> හැබැයි පින්නතුනේ මේ පාලම හදන්න සිමෙන්ති වැලි ගඩොල් යකඩ කොන්ක්‍රීට් මොකවත් ඕනේ නැහැ. එතුමා කියන්නේ මේ අමුතු පාලම් જાතියක්. එහෙනම් ලෝකේ සියලුම රටවල් එකට ඒකාබද්ධ කරලා පාලමක් තනන්න ඕන මොකටද සැප බෙදා හැරීම පිණිස මේ පාලම ආරම්භ කළ යුත්තේ බුද්ධගයා මහා විහාරයෙන්ය කියලා ඔහු සඳහන් කරුණු ලබනවා බුද්ධගයා මහා විහාරයෙන් තමයි මේ පාලම හදන එක පටන් ගන්න ඕන සැප බෙදීමේ පාලම. සැප රැගෙන යෑමේ පාලම. ඊටාම ලස්සන කතාවක්. ඉතින් අබ්දුල් කලාම් මහත්මයා ලංකාවට ආව මීට අවුරුදු 6-7කට කලින්. ආපු වෙලාවේදී අපිට හදිසියේ එතුමා මුණ ගැසීමට අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේදී අපි එතුමා හාමුදුරුවෝ කීප නමක් එතන හිටියා. අපි එතුමාගෙන් ඇහුවා ඔබතුමා මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා ඒකේ ඇත්තක් තියෙනවද? ඔව් ඇත්තක් තියෙනවා කියලා කිව්වා. අපි ඇහුවා ඇයි එහෙම ප්‍රකාශ කරන්නට හේතුව? එහෙම ප්‍රකාශ කරන්නට හේතුව. එතුමා කිව්වා මේ ලෝකේ මොනතරම් ආගම් තිබුණත් ඒ හැම ආගමක්ම ආත්මවාදී ගණයටයි වැටෙන්නේ කියලා කිව්වා. ආත්මවාදී ගණයටයි ගෝ වැටෙන්නේ. ඒ කියන්නේ ආත්මයක් ගැන කතා කරනවා. ආත්මයක් ගැන කතා කරනවා. එතකොට ආත්මය ප්‍රතික්ෂේප කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පමණයි කියලා. ආත්මේ ප්‍රතික්ෂේප කරන්නේ බුදුන් වහන්සේගේ ධර්මයේ තුලින් පමණයි කියලා කිව්වා. එතකොට ආත්මීය කල්පනාව සක්කාය දිට්ඨිය ඒක අත්මුදවන්න පුළුවන් නම් එතනින් තමයි කිව්ව සැප පටන් ගන්නේ. බලන්න කොච්චර අගේද එතුමාගේ කීම කියලා. ඒ කියන්නේ පින්නතුනේ එතුමා මේ සඳහන් කළේ ආර්ය මාර්ගය හරියටම පටන් ගන්නේ අනාත්මීය දර්ශනයෙන් අනාත්මීය අවබෝධයෙන් මේක මේ පාඩමක් වශයෙන් ඉගෙනගෙන හරියන්නේ නැහැ කටපාඩමින් හරියන්නේත් නැහැ. සක්කාය දිට්ඨි කියන කාරණාව. ඒකට අලුත්ම පරිශ්‍රමයක් දරන්න ඕන. අලුත්ම පරිශ්‍රමයක්. මමත්වය, සක්කාය දිට්ඨිය, ආත්මීය කල්පනාව. දැන් බෞද්ධ අතර උනත් ආත්මීය කල්පනාව මේ හැමෝගෙම ළඟ තියෙනවා. හැබැයි ඒ ආත්මීය කල්පනාවෙන් ඈතර වෙන්න තමයි මේ පරිශ්‍රමය. ආත්මීය කල්පනාව කිව්වේ අර කියන සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ සෝවාන් මාර්ගය පටන් ගන්නේ මෙන්න මේ කියන සක්කාය දිට්ඨිය අහෝසි වීමත් සමගම සක්කාය දිට්ඨිය අහෝසි වීමත් සමගම එතකොට ඉන් එහාට සැප එහාට යන්න යන්න සැප එතකොට අබ්දුල් කලාම් මහත්මයා සඳහන් කළේ මෙන්න මේ කියන කාරණය. සැප බෙදීමට යම් කෙනෙකුට අවශ්‍ය නම් ලෝකෙටම ඒ පුද්ගලයා පාලමක් තනන්නට ඕන ලෝකේ සියලුම රටවල් ඒකාබද්ධ වන විදියට ඒ පාලම හැදීම ආරම්භ කළ යුත්තේ බුද්ධගයා මහා විහාරයෙන්. ඒක තමයි එතුමාගේ අර්ථ දැක්වීම. හොඳයි එතකොට මම කලින් සඳහන් කළා සමාජ විද්‍යාඥයින් නායකයෙකු ළඟ තිබිය යුතු ලක්ෂණ කීපයක් අටක් පමණ නිකං වර්ග කරලා තියෙනවා. ඒ අතර එකක් තමයි අරමුණක් තියෙන්න ඕන. අරමුණක්. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු අරමුණ තමයි එකක් සත්‍යය සසරෙන් එතර කිරීම. එතර කරන්නට බැරි අයට පරලොව සැප ලබන පිළිවෙල කියලා තියෙනවා. මෙලොව සැප ලබන පිළිවෙල කියලා තියෙනවා. ඒක තමයි අරමුණ. බෝසත් කාලෙත් ඒ අරමුණේමනේ හිටියේ මම බුදු වෙනවා. මං ඊතර වෙනවා. මං ඊතර වෙලා අනිත් අයත් ඊතර කරවනු ලබනවා. බුද්ධෝහං බෝධිස්සාමි මම ඉස්සෙල්ලා අවබෝධ කරගන්නවා මම තේරුම් ගන්නවා ඊට පස්සේ අනිත් අයට අවබෝධ කරලා දෙනවා ඒගොල්ලෝ ඊතර කරනවා ඒකනේ මේ ගාථාවේ අදහස් බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ මම මිදෙනවා අනිත් අයත් මුදවනවා. තින්නෝහං තාරයිස්සාමි සංසාර රෝගා මහ භය සසර තියෙන මහා භයානක తত্ত্বය මට තේරෙනවා මට දැනෙනවා ඒකෙන් මේ සියලු දෙනා ගලවන්නට ඕන. ඒක තමයි අරමුණ. බුදුරජාණන් වහන්සේ නෙමෙති අසම සම නායකත්වයේ අරමුණ ඒකයි. එතකොට මේ අරමුණට යනකොට පළවෙනි සුසුකම ඇටියට තිබිය යුතු දේ තමයි ස්වයං විනය. ස්වයං විනය. ඒ වැඩේට අරමුණට ගැලපෙන්න තමා තුලින්ම මතුවුණු ස්වයං විනයක් තියෙන්න ඕන. තමා තුලින්ම මතුවුණු දැන් තාත්තා කෙනෙක් ගත්තොත් තාත්තගේ අරමුණ මොකද්ද? අම්මා කෙනෙක් ගත්තාම අම්මගේ අරමුණ මොකද්ද? ඒ අරමුණට ගැළපෙන්න මාතෘත්වය, පිතෘත්වය ඒකට ගැළපෙන්න ස්වයං විනයක් තියෙන්න ඕන. ස්වයං විනයක්. එතකොට පින්නතුන් දන්නවා අපේ මේ ශාසනයේ තියෙන ප්‍රධානම විෂයක් තමයි සීලය කියන්නේ. සීලය විනය හික්මීම ශික්ෂණය. එතකොට ඒක තමන් වහන්සේ ළඟ ඉතා හොඳින් වැඩි දියුණු කළා. සීල පාරමිතාව හැටියට. ස්වයං විනය. හික්මීම. ඒක අනිත් පැයටත් දෙන්න ලේසියි එතකොට. ස්වයං විනය. ඊළඟට තුන්වෙනි කාරණය අදිෂ්ඨානශීලී බව. සාරාංශක කල්පලක්ෂයක් වැනි දීර්ඝ කාලයක් මේ වැදගත් අරමුණ සඳහා ගමන් කරනකොට අදිෂ්ඨානයක් නොතිබ්බනම් එහෙම කෙරෙන්නේ නැහනේ. අදිෂ්ඨානය. එදා තමන්ගේ දයාබර මෑණියන් මුහුදේ අතරමං වෙලා ඉන්නකොට එතුමිය කරේ තියාගෙන ආපු ගමනේදී අම්මගෙන් ලැබුව ආශිර්වාදයේ සමග තමයි මේ අදිෂ්ඨානය පටන් ගත්තේ. අදිෂ්ඨානය අත්හැරියේ නැහැ. අන්තිම ආත්ම භවයේදී අන්තිම ආත්ම භවයේදී උන්වහන්සේ තමන්ගේ මුළු ශරීරයම ඇට සැකිල්ලක් වෙනතුරු පින්නතුන්ට හිතන්න පුළුවන්ද මේක? අන්තිම ආත්ම භාවයේදී තමන්ගේ ශරීරයේ ඇට සැකිල්ලක් වනතුරු අදිෂ්ඨානය අත්හැරියේ නැහැ. විවිධාය කිව්වා දැන් ඕක නවත්තන්න. නැවැත්තුවේ නැහැ. නැවැත්තුවේ නැහැ. තමන් ඇති කරගත්ත අදිෂ්ඨානයේ දිගටම අරගෙන ගියා. එහෙනම් මේවට සවන් දෙන්න මේ දහමට සවන් දෙන්න අපේ පින්වතුන්ටත් තමන් කරන කියන කටයුතු කාරණා වෙනුවෙන් අදිෂ්ඨානයක් ඕනද එපාද කියලා තේරුම් ගන්න. මේ කියාගෙන යන්නේ නායකත්වයක ලක්ෂණ. මහා ලෝක සාසනික මේවරක් සඳහා බුදුවරුන්ට නායකත්වයේ ලැබෙන්නේ එහෙමයි. එහෙනම් ගෙදරට නායකත්වයේ දෙන අම්මටයි තාත්තටයි කොච්චර අදිෂ්ඨානයක් තිබී යුතුද? නොපසු බටව හිත කලකිරව ගන්නෙ නැතුව උදාසීන වෙන්නේ නැතුව හරියට මූණ දීමේ හැකියාව. ඊළඟට නායකත්වයේ ලක්ෂණ හැටියට පෙන්වලා දීලා තියෙනවා කැපකිරීම කැපවීම කැපවීම පොඩි කැපවීමක්ද සිද්ධාර්ථ කුමාරයෝ සුද්ධෝදන රාජමාලිගාවෙන් කපිලවස්තු රාජධානිය අත්හැරලා වනගත වුණා කියන්නේ පොඩි කැපවීමක්ද? ලේසි කෙනෙකුට කරන්න බෑ ඒක. ලේසි කෙනෙකුට කරන්න බෑ. ඒක නිසා ඒ කැපකිරීම අතිවිශාලයි. ඒ වගේම තමයි ඉතින් ගෙදර ඉන්න අම්මා තාත්තලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරනවද? ඒක දරුවන්ට පේන්නේ නෑ බොහෝ විට. ශාල කැපකිරීමක්. ඊළඟට පින්නතුනේ ආදර්ශමත් බව ඊළඟ කාරණේ හැටියට පෙන්වනවා. නායකත්වයක තියෙන්න ඕන ලක්ෂණ ආදර්ශමත් බව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පරමාදර්ශී ගුණය අපිට හැම තැනකදීම විද්‍යමානයි. පසුකාලීන ජනතාවට, පසුකාලීන ප්‍රවෘජිතයන්ට, පසුකාලීන පැවිද්දන්ට ආදර්ශගත හැකි වන පරිදි ආදර්ශගත හැකි වන පරිදි උන්වහන්සේ හැම විටකම අනුගමනය කළා තියෙනවා. බුද්ධත්වයෙන් සති දෙකකට පස්සේ අනිමිස ලෝචන පූජාව කළේ අනිමිස ලෝචන පූජාව කරලා ලෝකෙටම ආදර්ශයක් සම්පාදනය කළ දුන ලෝකෙටම තමන්ට හෙවන දීමෙන් පවා උපකාර කළා වූ මේ වෘක්ෂ රාජයාට නැවත කෙලෙහි ගුණ දැක්වීම ඒ මගින් ලෝක පූජිත වුණා ඇසතු ගහ. තමාට හෙවන සිහිලස ලබා දුන්න ගුණය. ආන්න. ඒ වගේ අපේ ගෙදර ඉන්න දෙමව්පියන්ට දෙමව්පියන්ට සිද්ධ වෙනවා ආදර්ශයෙන් බොහෝ දේ පෙන්වන්න දරුවන්ට. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ නායකත්වයේ තුල දකින්නට තියෙන තවත් වැදගත්ම කාරණයක් තමයි නිර්මාණශීලී බව. නිර්මාණශීලී බව. ඒ කියන්නේ උන්වහන්සේ බොහෝ ප්‍රශ්නවලට ලස්සන නිර්මාණාත්මක ලෙස තමයි පිළිතුරු දීලා තියෙන්නේ. අපිට ලැබී තිබෙන කාලය බොහොම කෙටි. මම නිකන් මතු පිටින් මතක් කරන්නම්. කිසා ගෝතමි පටාචාරා වැනි අයට පිළිසරණ වුණේ කොහොමද? පිළිතුර නිර්මාණශීලී. නොමල ගේකින් අබමිටක් ගෙනෙන්න. කිසා ගෝතමියට කිව්වේ නෑ මේ දරුවා සනීප කරන්න බෑ. ඕක අරගෙන යන්න කරුණා කරලා. එහෙම කිව්වේ නැහැ. ඒ මවටම තේරුම් ගන්න ඉඩ හැරියා. ඒකට කාලයක් දුන්නා. නිකන් නෙමෙයි වැඩකුත් පැවරුවා. බලන්න බුදුහාමුදුරන්ගේ නායකත්වයේ තියෙන ලක්ෂණ උන්වහන්සේගේ මහා කරුණාවේ ස්වરૂපය මහා ප්‍රඥාවේ ස්වરૂපය ඊළඟට චුල්ලපන්තක හාමුදුරුවෝ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඥාති හාමුදුරුවෝ පාඩම් කරන්න බෑ කියලා එලවල දැම්මා. මේ පොඩි හාමුදුරුවෝ දැන් ගෙදර යන ගමන් රෑ උදේ එළි වෙන ජාමේ පිටත් වෙලා යනකොට බුදුහාමුදුරන්ට මුණ ගැහෙනවා බුදුහාමුදුරෝ අහක දැම්මේ නෑ බුදුහාමුදුරෝ මොකද කළේ බුදුහාමුදුරෝ මේ පොඩි හාමුදුරන්ට වෙන වැඩක් පැවරුවා දාත කටපාඩම් කරන්න දුන්නෙත් නැහැ. පොත් ලියන්න දුන්නෙත් නැහැ. කොපි ලියන්න දුන්නෙත් නැහැ. වෙන වැඩක් ප්‍රායෝගික වැඩක්. මේ ප්‍රායෝගික වැඩේ පැවරුවේ මේ පොඩි හාමුදුරුවන්ගේ අතීත ස්මරණයක් සිහියට කැඳවීම පිණිසයි. අතීත සංසිද්ධියක් තියෙනවා. අතීත සංසිද්ධිය තමයි අනිත්‍යතාවයේ පිළිබඳ සංකල්පය පුරාතනයේ මනස තුල තැම්පත් කරලා තියෙනවා. ඒක මතු කර ගැනීම පිණිස තමයි අර ලේන්සුවක් දුන්නේ ස්පර්ශ කරන්න කියලා. ඉරදිහා බලාගෙන ලේන්සුවක් ස්පර්ශ කිරීම හරි ලේසි වැඩක් නේ. ඉතින් ඒක කරගෙන ගියා. ඊට පස්සේ මනස අවදි වුණා කිව්වහම සිව් පිලි සිඹියා සහිත අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිබාන විශාල අවබෝධයක් සහිතව අන්න චුල්ලපන්තක හාමුදුරුවෝ විශිෂ්ටයෙක් බවට පත් වුණා. ඉතින් මේවා හැමෝටම කරන්න බෑ. ඒ නිසා නිර්මාණශීලීව වැඩකට ඉදිරිපත් වීමේ හැකියාව. ඊළඟට ආලවක කීකරු කරගන්න ගිහිල්ලත් එහෙමනේ. ඒ නිර්මාණශීලීව එළියට බහින්න කිව්වා පොඩි ළමෙක් වගේ එළියට ආවා. ඇතුළට එන්න කිව්වා පොඩි ළමෙක් වගේ ඇතුළට ගියා. ආයෙත් එළියට බහින්න කිව්වා. ආ බලන්නකෝ. පිළිවෙල, උපාය, ක්‍රමවේදය. මේ ගියේ ආලෝකයට යහපතක් කරන්න මිසක ආලෝක මේ පඬිතකම් බලන්න නෙමෙයි. එහෙනම් ආලෝක ඉදිරියේ පොඩි ළමයෙක් බවට පත් වුණා. ඒ තමයි නිර්මාණශීලී හැකියාව. ඊළඟට අඟුලිමාල කීකරු කර ගැනීමෙදිත් එහෙමනේ අඟුලිමාල එන්නේ කඩුවකුත් අමෝරාගෙන. බුදුහාමුදුරෝ මහ පොළොව සකස් කළා මැව්වා උන්වහන්සේගේ 이르දි බලයෙන් අඟුලිමාල දුවනවා දුවනවා දුවනවා එකතන හති වැටිලා හොඳටම හොඳටම හති වැටිලා බුදුහාමුදුරු දුවන්නේ නැහැ බුදුහාමුදුරු වේගෙන් යන්නේ නැහැ දැන් අඟුලිමාල දුවනවා දුවනවා දුවනවා දුවනවා එක තැන දුවන්නේ බෑ. පස්සේ වෙහසයි. වෙහසයි. පස්සේ කෑ ගහලා කිව්වා නතර වෙනවා කියලා. ආන් ඊට පස්සේ ඇඟේ ඉතින් අර ජවය ගියාට පස්සේ කාරණා කියන එක ලේසිනේ. බලන්නකෝ උපායශීලී බව, නිර්මාණශීලී බව. ඒක නිසා බුදුහාමුදුරුවෝ ළඟ මේ කියන නිර්මාණශීලී ගුණය ඉතාම හොඳින් පිළිටා තිබුණා. මේ නායකත්වයේ තියෙන ලක්ෂණ. ඊළඟට ප්‍රියශීලී බව. බුදුහාමුදුරුවෝ ලෝකෙම ඉඳපු ලස්සනම උත්මයා. නිකෙලස් ලස්සනම උත්මයා. කවුරුද දන්නවනේ බුදුහාමුදුරන්ට බුදුහාමුදුරුවෝ දිහා බලන් හිටියනේ අර වක්කලි හාමුදුරුවෝ. වක්කලි හාමුදුරුවෝ බලන් හිටිය එතනින් ඉවත් වෙන්නෙම නැහැ. ඒ තරම් ලස්සනයි. බුදුහාමුදුරුවෝ දිහා බලන් ඉන්නම තමයි මහාන උනේ. ඒකෙන් පේනෝනේ උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත උන්වහන්සේගේ ස්වરૂපය ඊළඟට මාගන්ධිය බිසව බුදුහාමුදුරන්ට කසහදයක් කරන්න කතා කරන්නාවේ මේ විදිහට උන්වහන්සේගේ ප්‍රියශීලී බව ඊළඟට බුද්ධිමත් බව අවසාන කාරණය සරුවඥ සියල්ල පිළිබඳ ඥානය. ඔන්න නායකත්වයක තිබිය යුතු වැදගත්ම කාරණේ සියල්ල පිළිබඳ ඥානය. චතුර් වෛශාරද්‍යයක් ඥානය. ඒ කියන්නේ උන්වහන්සේගේ විශාරද බවට අභියෝග කරන්න කාටවත් බෑ. බුදු බව ලබාගෙන නැහැ කියලා බුදුහාමුදුරු ඉදිරිපිට කියන්න බෑ. ඊළඟට බුදුහාමුදුරෝ මේ මේ අකුසල උන්වහන්සේ ළඟ තියෙනවා කියලා කාටවත් කියන්න බෑ උන්වහන්සේ ඉදිරිපිට. ඊළඟට උන්වහන්සේ පෙන්වා දීලා තියෙන අකුසල කර්ම කාටවත් ඒක එසේ නෙවෙයි කියලා කියන්න බෑ. කරුණු සහිතව. ඊළඟට උන්වහන්සේ පෙන්ලා දීලා තියෙන කුසල කර්ම ඒවා එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ තමයි චතුර් වෛසාරද්‍යයක් ඥානය ගුණය. එනිසා මේ විදිහේ සුවිශේෂ උදාර වටිනාකම් සමුදායකින් වහන්සේ සමන්විතයි පිරිපුන් නායකත්වයක් පළමු කොටම තමා සීලයක සමාධියක ප්‍රඥාවක පිහිටා ඉඳගෙන ඒ සීලයේ අනුහස සමාධියේ අනුහස ප්‍රඥාවේ අනුහස ලෝක සත්වයාට ප්‍රදානය කිරීම පිණිස තමයි උන්වහන්සේ අවුරුදු 45ක්ම කටයුතු කරනු ලැබුවේ. එනිසා ඒ උතුම් වූ ඥානයේ ඥාන මහිමයේ අනුහසින් පින්වතුන්ට පාලකයින්ට සමාජයේ ඉන්න හැම දෙනාටම සියලු යහපත සාන්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පින්වතුන්ගේ ආරමුණු කොළඹාට ගෞතමී පාර පාලම පටු මග අංක 78 නිවසේ විමර්ශා සංවිධාන මූලස්ථානයේ කල්යාණි ඉහළගමගේ වර්ණසූරිය මහත්මිය සත් දින බණට දායකත්වයේ දරනවා. මේ මාස පළමු වනදා සිට පුරා සත් දිනක් ගුවන්විදුලි ධර්මදේශනා දායකත්වයේ දැරීමෙන් ජනිත වන්නා වූ කුසල් බලය දෙදු ලොවට අධිපති සත්දෙවියන් ඇතුළු ලෝකපාලක ශාසනපාලක සිළු දෙවියන්ට අනුමෝදන් කිරීමටත් ගෞරවනීය දේශිකයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් පවතින වසංගත උදුරෙන් මිදෙන්නට සේවයේ සලසන සෞඛ්‍ය ආරක්ෂකාංශ ආදී සැමටම රෝගී වූ සමටත් ලක්වැසි ලෝවැසි සමටත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම හා ඊට ඉක්මනින් මේ වසංගත වූ දුරෙන් ලක්වැසි ලෝවැසි සමදනාම සූපත් භාවයට පත් වේවායි ප්‍රාර්ථනා කරන්නේ කල්යාණී ඉහළගමගේ වර්ණසූරිය දායිකා මහත්මිය විමර්ශා සංවිධාන මූලස්ථානය 78 පළමු පටුමග ගෝතමී පාර කොළඹාට කුරුණෑගල බෝපිටිය පැණිවෙරළුව වත්ත එම්.ඒ. ගයාන් තරංග මල්ලවආරච්චි මහතා ආරමුණු කරගන්නේ ගිරි උල්ල බෝපිටියේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්යී ආර්.ඒ. සුමනාවති රණසිංහ මහත්මියගේ 69 වන ජන්මදිනය නිමිති කරගෙන එතුමියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට පුතු විසින් පිරිනමන මේ ධර්ම මහා පින්කම එතුමීද චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබී මේ භව ගමයේම නිර්වාණ සුවයෙන් කිටි කර ගන්නට හැකියාව ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නේ එම් ඒ ගයාන් තරංග මල්ලවආරච්චි මහතා පැණි වෙරළුව වත්ත කුරුණෑගල බෝපිටිය අරුණ ජයවර්ධන ජයමිනී නිලන්කට්ටුව රිදීගම අරමුණු කරගන්නේ සෝමා ජයවර්ධන භාර්යාව අරුණ ජයවර්ධන පුතා සන්ධ්‍යා සංජීවනී ජයවර්ධන අයිෂානි මන්ති සමග චාමර ජයකාන්ත මෙයට 2019 මැයි මාස 4 වෙනිදා අපාතරින් විය වුණු රිදීගම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කළ කේ.එම්. ජයවර්ධන මහතාට පරලෝක වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීම වෙනුවෙන් දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන් ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් හිතවත් වූ සමදෙනාටම නිර්වාණ සුවය ලබා ගැනීමට පින් අනුමෝදන් කිරීම හා සෝමා ජයවර්ධන මෑණියන්ට සෙත් පැතීම මුණුපුරා මිනිපිරියන් ඇතුළු පවුලේ සිළු දෙනාටම ඥාති සමදෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම හා දේශකයන් වහන්සේටත් ශ්‍රාවක සමටත් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉක්මනින් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම අරුණ ජයවර්ධන මහතා ජයමින නිලන්තට්ටුව රෙදීගම අයේෂා චාමර, සන්ධ්‍යා, අරුණ හා සෝමාජයවර්ධන මේට දායකත්වය දරනවා. ඒ අද දායක පින්වතුන්ගේ අරමුණු. හොඳයි එහෙමනම් අද ධර්මදේශනාව සඳහා දායකත්වයේ දුන්න ඒ පින්වතුන්ටත් ඒ පින්වතුන් නමින් නැසී මිය පරලෝකයේ හැමදෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයෙන් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම අප විසින් සිදු කරගෙන තිබෙන අල්පේශාක්‍ය මහේශාක්‍ය පුණ්‍ය ධර්මවල ආශිර්වාද බලයෙන් මේ දිනවල රට ගිල ගැනීමට පැමිණෙමින් සිටින මේ කොරෝනා වෛරසය සහ මුලින්ම දුර්වල කර ගැනීමට අපේ හැම දිනාටම ඒ ඒ ශේස්ත්‍රවල ඉන්න හැම දිනාටම ශක්තිය බලය ලැබේවා ජනාධිපතිතුමා එවැගේම ආගමතිතුමා ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න හැම දෙනාටම ආරක්ෂක අංශවල ඉන්න හැම දෙනාටම ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ඥාන බලය ලැබේවා නිරෝගී සුව ලැබේවා යහපතක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං වෙසක් ධර්මදේශනා මාලාවේ එම දෙවන ධර්මදේශනා පාස්තුන ලැබුවේ කොළඹ හත බෞද්ධාලෝක මාවත සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ජාතික පිච්චමල් පූජාවේ නිර්මාතෘ සහ ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍යපාද කොටපොළ අමරකීර්ති ස්වාමින්වයන් වහන්සේයි අපේ ස්වාමින්වයන් වහන්සේට සියලු ශාසනික සේවාවන් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නොඩුව ලැබේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු Thank you.